උපාසක මාතුලුත් ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන ඉන ධර්ම දේශනාව සඳහා මේ සති කීපේම දීගනිකායේ මුලින්ම සඳහන් වෙන භ්‍රමජාල සූත්‍රය තමයි අපි ඉදිරියෙන් තියාගන්නේ. පසුගිය වාර කීපයේම ඒ සූත්‍රයට අදාළ පසුබිම අපි සාකච්ඡා කරගෙන සර්වජන් වහන්සේ විසින් වන්නා වන්න භාෂණ පිළිබඳව ಗುಣ ප්‍රකාශ කිරීම නුගුණ කීම් සම්බන්ධව තථාගත විග්‍රහය තථාගත විවරණය පිළිපත් කරගත් හැටි අද ඉදිරිපත් කරගත්තේ එදා අවසානයේ අපි මතු කරගත්ත ඒ සූත්‍රයේ සඳහන් වෙච්ච සාරවත්න දේශ දේශනාවක් ශ්‍රී මුඛ දේශනාවක් අප්‍රමත්තකංකෝපනේතං ඕරමත්තකං සීලවත්තකන්ති යේන පුතුජනෝ තථාගතස්සවන්නං වදමානෝ වදෙය්‍ය මහණෙනි යම් පු탁ජන කෙනෙක් සර්වජන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා නම් ඒ ගුණ ප්‍රකාශ කරන්නේ බොහෝ විට මේ අල්පමාත්‍ර වූ අඩු මාත්‍ර වූ සීල මාත්‍රය අරගෙනයි. නැත්නම් සීලය ප්‍රමාණ කරගෙනයි. අල්ප මාත්‍ර වූ ක්‍රම ඕර මාත්‍ර වූ කියන ඕරම තීරේ කියලා කියන්නේ මෑත අඩු චිත්තු කියන එකයි. ලාමක කියන එකයි. අන්න එවැනි මාත්‍රාවක් කරගෙන තමයි සර්වචන්නාංශගේ ಗುಣ භාෂණයක් කරන්නේ. ඉතින් එහෙම ගුණ භාෂණයක් කිරීම සර්වචන් වහන්සේ මේ දීඝනිකායේ දීර්ඝ සූත්‍රයක් මාර්ගයේ විග්‍රහ කරනවා. ඒ ಗುಣ භාෂණය කරන අයගේ ಗುಣ ඝාතනයක් සිදු වෙන්නේ නැති වෙන්නත් ඊයත්තන්ට තව දියුණුවක් ප්‍රගමනයක් ඇති වෙන විදිහට සර්වජ්ජන් වහන්සේ විසින් සර්වජ්ජන් වහන්සේගේ ගුණ භාෂණය කරනවා නම් කල යුත්තේ සර්වජ්ජ වගකීම මේකයි කියන එක පෙන්වන්නත් මේ දීර්ඝ විවරණයක් අපිට ඉදිරියේදී හමු වෙනවා. එතනදී ඒ ජේන පුතුජ්ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය කියන එකේදී මේ පෘථග්ජනයේ සර්වඥ වූ තථාගත වූ සර්වඥන් වහන්සේගේ ගුණ භාෂණය කිරීමේදී සීලය ඉස්මතු කර ගන්නවා කියන සංසිද්ධියයි මෙතන මේ විග්‍රහ කරන්නේ ඒ නිසා එහි සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් පෘථග්ජන කියන අපි සාමාන්‍ය මිස්ටර් සිංහලෙත් නගාගෙන තියෙන වචනය පාලිය සඳහන් පුතුජනෝ තථාගත කියන වචනය අපිට සිංහලයක් නෑ අපි ඒ නිසා තථාගත වචනේ තථාගත වශයෙන් අපි පාවිච්චි කරනවා ශීලයේ කියන එකක් අපි ශීල වශයෙන් සංස්කෘත ඌරුවට ගන්නවා මෙන්න මේ පද තුන අතන කියනවා ඒ ඒ වයික අන්ත පද manussත්වයේ තියෙන පුළුවන් ඊ타ත්ම දුර්වලම ලාමකම අවස්ථාව තමයි පෘථග්ජන කතිය. ඒ වාගේම යන්න පුළුවන් ඉහළම කෙලවර තමයි තථාගත සත්වය. ඉතින් මේ කාමත්ම ලාමක මට්ටමේ ඉන්න කෙනෙක් අර Tamanට හිතාමතා ගන්නත් බැරි. ඒසේ නමුත් සද්ධාවෙන් යුක්තව එනත ඇදහිල්ලේ යුක්තව වෙන්න පුළුවන්. ඒ සර්වචන් වහන්සේගේ ගුණ භාෂණය කරන්න ගියාම ඒ අත්තු ඉල්ලන්නේ පල්ලෙහාම තියෙන අත්‍ය තමයි. ඒ කියන්නේ ශීලය. ශීලය කියන එක අරගෙන තමයි භාෂණය කරන්නේ. අන්නේ භාෂණය කරන්න ගියාම ඒ අත්ෝ ඒ තමන් ಗುಣ භාෂණය කිරීමේ මාර්ගයෙන් තමන් කැපිපේන තමන් කවුද කියන එක පෙන්වනවා. ඒ පෙන්නන පෙන්නිල්ල සර්වජන් වහන්සේ දැන් අපට පෙන්වලා දෙනවා. ඔන්න පු탁ඥයේ සර්වජන් වහන්සේගේ ಗುಣ භාෂණය කරන්න ගියොත් ಗುಣ භාෂණය කරන්නේ සීලයක් අල්ලාගෙනයි. නමුත් ඒ පෘථග්ජන කෙනෙක් විසින් කරන සීල ගුණ භාෂණය සර්වජන් වහන්සේ ඉහළ මට්ටමින් අගය කරන්නේ නැහැ. ඒක අගය කරන්නේ කවුද? අප්පමත්තකං, ඕරමත්තකං, සීලමත්තකං කියලා. අල්ප මාත්‍ර වූ අනුලංශයට අත්තා වූ සීල මාත්‍රෙන් තමයි ගුණ කියන්නේ කියලා ඒ තිබිය යුතු තැන තබලයි කතා කරන්නේ. ඉතින් මේකේ තවත් කැපිපේ නැත්නම් හිත් යෝගාවචරයේ වශයෙන් විපස්සනා පැත්තෙන් බලනකොට මතක් කරගන්න තියෙන්නේ මේ සූත්‍රයේ පටන් අරගන්නේ නුගුණ භාෂණයක් පිළිබඳව කතාපාඨයකින් එහෙම නැත්නම් සංසිද්ධියකින් ඒක බොහොම ලේසියට සරුවචන් ආංශේ උත්තර දීලා ඒකෙම ಗುಣ භාෂණය පිළිබඳ වැඩි විග්‍රහයක් කරනවා ඒ නුගුණ භාෂණය කරන සුප්පිය නම් වූ ඒ පරිප්‍රාජකයා එයාගේ ගුණ භාෂණය අනුගුණ භාෂණය සර්වචනාංශේ කෙටි උත්තරයක් දෙන්නේ. ඊගාවට ගුණ භාෂණය කරන වූ ප්‍රශ්න දඬනම් ඒ පරිප්‍රාජික අන්තේවාසිකයා කරන වැඩේ ගැන සර්වචනාංශේ උපහාසයට ලක් කරනවා වගේ පේන තියෙනවා සූත්‍රයේ එහෙම උපහාසෙකුත් නැහැ. නමුත් ඒ විග්‍රහය ඒ භාවනා කරන කෙනෙක් තමන්ගේ සීලය ගැන තමන් හිතාගෙන ඉන්න එකත් ඒ වගේම Tamanට වැඩි ගුණවත් සිල්වත් හිතානින්තත් ඇඟේ සීලයක් ඒ කෙලවරටම යන්න පුළුවන් සරුවච්චන් වහන්සේගේ සීලයක් පිළිබඳව මේ සරුවච්ච ඇහි සරුවච්ච දෘෂ්ටි කෝණයෙන් දක්වන මේ දැක්වීම මේ Taman ගැනම ලොකු ප්‍රමාණ කිරීමක් තමන් ගැනම ලොකු මට්ටම තීන්දුව කර ගැනීමක් කරන්න පුළුවන්. ඒක නිසා මේ විග්‍රහයට එනකොට අටුවාව එහෙම නැත්නම් මේ සිල්වන්ත දී ඇති අට කතාව මේ මූලික පද තුන සතාගත කියන පදයක් පෘථග්ජන කියන පදයක් සීලය මේ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ තන්ටපත් කිරීම පිළිබඳව ලොකු ආරක්ෂාත්මක රැක ගන්නාසුළු ආකාරයක විග්‍රහයක් දක්වනවා. ඒක හුඟක් වෙලාවට ශ්‍රද්ධාවන්තයෝ බොහෝම ආරාධනා කරනවා උපේමනාප දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක එතනෙම තීන්දුව කරන්න ඕන කමක් නැහැ. අපි නිසා ධර්ම දැනුම සඳහා බෞද්ධ භාවයේ සඳහා ඒ අටුවාව ඉදිරිපත් කරන කාරණාත් අපි ඉදිරිපත් කරගන්න ඕනේ. ඒකදී සඳහන් කරනවා පෘථග්ජන කියන தত্ত্বය අපි ඉදත් මතක් කරගත්තා වාගේ පුතු කිලේසේ කිලේසේ ජනෙන්තිටි පුතුජනෝ මොන දෙයක් හමුණත් එහි විශාල කෙලස් වැගිරීමේ ශක්තියක් පෘථග්ජනයට තියෙනවා. විශාල කෙලෙසක් විචිත්‍රය කියලා කෙලස් වගුරවන්න පුළුවන් ගතියක් තියෙනවා. ජනනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නැති කෙලෙසේකින් කෙලස් ජනනය කිරීමේ ශක්තියක් මේ පු탁ඥ කමේ තියෙනවා. අපි දන්නවා ඇහැට රූපයක් හම්බුනහම කනට රාජ්‍යයක් ඇහුනහමත් නාසයට ජීවට කයට ඒ පහසක් ලැබුණත් හිතට ධර්මාරම්මණයක් ඉදිරිපත් වුණත් ඒ සුද්ධ වශයෙන්ම පවතින්නේ නාම රූප දෙක පමණයි. නාම රූප දෙක කවදාකවත් කියලා ගන්න බැරි දෙයක්. පුත්‍ජඥයා මෙච්චර මුතු කිලේසේ කිලේසේ ධනේ තීටි කියන විදිහට ඕනම දෙයක කෙලස් ඥානය කියන මේ ශක්තිය තිබුණත් මේ නාම රූප දෙක කෙලසන්ට යන්න බෑ. නමුත් නාම රූප දෙක කෙලසීම මාර්ගයෙන් පුත්‍ජඥයා තමන් කෙලසුනා කියලා හිතමනාප කරගෙන ඉල්ලම් කරගන්න. මෙන්න මෙවැනි විචිත්‍ර කතියක් මෙන්න මෙහෙම සමනල වර්ණ ගැන්වීමක් සිද්ධි බහුල කර ගැනීමක් පොතඥයගේ තියෙනවා. ඒ නිසා ඒ පොතඥ ගතිය ඇත්තටම කියනවා නම් සරුවඥ ගතිය වගේ එකක් තමයි. පොතඥයගේ තියෙන හැම ගතියක් සරුවඥ ගතිය වගේ තමයි. ඕනම දෙයක් දුන්නොත් ඒක අනා ගන්න දානවා. ඒක අවුල් කර ගන්න දානවා. කෙලෙස් පපුරවා ගන්න දානවා. ඒක ගා ගන්න දානවා. ඒක නිසින්ින්ද කරගන්න. හැබැයි මේ කොච්චර ඒ පු탁ඥය තමන් වශයෙන් මේ කෙලෙස් වලින් කෙලසිලා කර්ම රැස් කරන දිගට ගියත් ඒකද මුල් වෙන ආවුනාව රූප දෙක කවදාකවත් කෙලසන්ට යාට බෑ. නාම රූප දෙක නාම රූප දෙකමයි. ඉතින් සා පු탁ඥයට ඕනම වෙලාවක තථාගත වෙන්න පුළුවන්. ඒ නාම රූප දෙක නාම රූප දෙක වශයෙන් ඇති හැටියෙන් දැකලා මේක අනාගන්න එක මේක වගුරුවා ගන්න එක හත්කොලේ ගා ගන්න එක කෙලස ගන්න එක කෙලසෙන එක මගේ ගතිය. ඒක තමයි සංස්කාරය කියන්නේ. ඒක තමයි කර්ම රස කරන්නේ. ඒක තමයි මේ සංස්කරණය කරනවා කියලා කියන්නේ කියන එක දැනගත්තා වූ පමණින්ම ඒ පුද්ගලයාට අදාළ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස වෙනුවට ඒ පුද්ගලයා හිතනවා මේ මට විතරයි මේ දක්ෂකම තියෙන්නේ මටයි මේ හැකියාව තියෙන්නේ කියන එක අර කෙලස් පැකිලීමේ ශක්තිය මාන්නයට ගත්තනම් තෘෂ්ණාවට ගත්තනම් දෘෂ්ටියකට ගත්තනම් ඒ පුද්ගලයා ඉතින් හොදලා සූත කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. අන්න එවැනි පු탁ඥයන් තවදුරටත් විග්‍රහ කරන අටුවාවේ අන්ධ පු탁ඥය කිය. කොච්චර ඉරහතක් බෑවුවත් එයාට ආලෝකයක් වැටෙන්නේ නැහැ. ඒ මොකද අර ප්‍රධාන වශයෙන් කෙලෙස් ධාති තුනක් තණ්හා වශයෙන් මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් ප්‍රපංච කරන නිසා ඒ පුද්ගලයාට ධර්මයට ලං වෙන්න බෑ තථාගතයන් වහන්සේට ලං වෙන්න බෑ සංඝයාට ලං වෙන්න බෑ සීලයකට ලං වෙන්න බෑ ඒ මොකද ඒ පුද්ගලයා ඒ අසාධ්‍ය ත්‍ත්වයක ඉන්නේ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ඒ නිසා යාර කියනවා අන්ධ පෘථග්ජනයි කියලා. යම් කිසි කෙනෙක් හිතමු එවැනි අන්ධ පෘථග්ජනව ඉපදිලා තමන් එක්ක එකට වැඩ කරන සමූහයේ සනුහරේ සත්‍ප්‍රඥාවෙන් වහන්සේලා අතර යම් කිසි කෙනෙක් වරින් වර මේ කෙලෙස් ගා ගන්න නැති නික්ලේශී වැඩවලට යනවා ඒ නිසා මේ ආරම්භකෝ නාම රූප දෙක ආරම්භයේදී නික්ලේශී අවධානයේ නික්ලේශී මේ මැද ඉඳගෙන මම කරන මේ සංස්කරණය නිසා අවිද්‍යාවෙන් පදනම් වෙච්ච සංස්කාර නිසා මම මේ කනාගෙන ගාගෙන අවුලටපත් වෙනවා. අනේ ඒ නිසා මේ මාත් එක්ක ඉන්න අනෙකුත් සංවරයේ ඇත්තෝ සබහාවේ ඇත්තෝ සප්‍රක්‍මචාරින් වහන්සේලා වගේ මමත් මේ පලල්ලෝ විචිත්‍ර වූ කෙලස් වෙකිරීම නැති නික්‍රේෂී තත්වයකට යන්න ඕනේ කියලා ඒ පුද්ගලයා ඔය පොත්වල සඳහන් කරලා තියෙන විදිහට උග්ඝා පරිපුච්ඡා ශවනා ධාරණා ආදී වශයෙන් යෙදෙනවා නම් ධර්මයේ ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මම මොනතරම් විචිත්‍ර බුද්ධලේද මෙච්චර නික්ලේශී වූ ඉබේ සිදුවෙන දේ කරකරගෙන අවුල් කරගෙන දාගෙන අනුන්ටත් ගාගෙන කොච්චර අපි දඟලුවත් ඒ ආරම්භකෝ නාම රූප ධර්ම දෙක කොහොමදක්වත් කියලා දෙන්නේ නිසා මෙන්න මේ නික්ලේශී වූ නාම රූප ධර්ම නික්ලේශී වශයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒකට කියනවා උග්ඝහ කියලා. කහෙන් හරි ගහයට ගන්නවා. උග්ඝහ කියන්නේ ගන්නවා. උග්ඝහ. ඊගාවට ඒ එහෙම ගත්තට පමණක් හරියන්නේ නැහැ. ඒ ගත්තදී මේකද සර්වඥාන්සේ අත්ත වශයෙන්ම ඔය මේ භ්‍රමචාර සූත්‍රයේ හෝ උන්වහන්සේගේ 84000 ධර්මස්කන්ධය උගන්වන්නට හැදුවේ කියලා ඒ ඉස්සරහට ගිය කෙනකින් අහලා දැනගන්න ඕන මම ඉස්සෙල්නම් අතට ගාන අත ගාන අත ගාන දේ ගාගත්තා අවු කරගත්තා කෙලස් ගාගත්තා දැන් මට තේරෙනවා සත්වයින්ට නම් මේකේ ගැළවුමක් නැහැ මොකද සාජාතයේ තියෙන සාජාතයේ හැටියට ඒක ගෑනවා මනුස්සයාට පුළුවන් ඒ නිසා මම අහලා තියෙනවා පුළුවන් කියලා මම මේ අහලා තියෙන ක්‍රමේ හරියද කියලා ඊට වැඩි කෙලෙස් නික්ලේශ කෙනෙක්ගේ අහලා ප්‍රශ්න කරනවට කියන පරිකුච්ඡා. මේක ඉතාමත්ම සජීවී කියලා පිළිවෙලක්. උග්ඝහ කියන එක එක පැත්තකට ගලන සීතල වැඩ පිළිවෙලක්. අඛිරිය වැඩ පිළිවෙලක් කියලා. පරිපූර්ණ බොහෝම ශක්ති වැඩ පිළිවෙල, නියතමානී වැඩ පිළිවෙලක්, ඒ වගේම සජීවී වැඩ පිළිවෙලක්. උග්ඝා පරිපූර්ණාවලින් පස්සේ ඒක කවදාකවත් එක දවසකින් හරියන්නේ නැහැ. මොකද ඒ තරම් අර ගා ගන්න ගතිය, පු탁ජන ගතිය, පුතු කිලේසේ ජනෙන් තීටි කියන ගතිය ඇඟෙන් එන්නේ. ඒ නිසා මේක නැති වෙන්නත් අර ඉගෙනගත්ත දේ, ප්‍රශ්න කරපු දේ නැවත නැවත අලුත් කරන්නත් ශ්‍රවණේ තියෙනවා. නැවත නැවත අහන්න ඕනේ. මෙන්න මේ විදිහට නැවත නැවත අහන එක කියනවනේ කියනවා බණ කියනවා. එකම දේ නැවත නැවත කියනකොට අපේ මේ ගමේ උනත් කියනවා බන කියන්නා වාගේ කියලා කියනවා. බන තමයි ඔකට කියන්නේ. ඇත්තටම දන්න දේ තමයි. නමුත් නැවත නැවතත් කියනකොට ඒකට ඒ තමන් හොඳට අට්ටිකත්ව සාදුකම් මානසිකත්ව ආදි වශයෙන් හිත යොදා ගත යොදා කනනවා අහනවනම් ඒකේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේක ඇහුවට ප්‍රශ්න කරාට නැවත නැවතත් ඇසීමෙන් තමයි ධර්ම ශ්‍රවණානිසංස ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රවණය අවශ්‍යයි. ඒකට ධාරණේ තේරෙන්නේ අහනකොට අහනකොට තමයි ඊයේ කියපු බණෙන් 100ට කීයක් මට හිතේ දරලා තියෙනවා. හිතලා තියෙනවා. එහෙනම් මේ මුලින් නව කාලයකට වසුබක් කරනවා වගේ කොච්චර වැක්කිරුවක් අඳුලක් අතට යන්නේ නැත්නම් ඒ ධාරණ ශක්තියක් නැහැ. ඒ ධාරණ ශක්තියක් අන්ධ පු탁 යන භාවයේ සිට කල්යාණ පු탁 යන භාවයට යනකොට ප්‍රමාණ කරන ධර්මයක් තමයි. ඊගාවට පච්ච වේකනේ තියෙනවා. මේ උග්ඝහ පරිපුච්ඡා ශවන ධාරණ කියන ඉවයිදී ඇති වෙච්ච ගුණය තමා විසින්ම ප්‍රතිවීක්ෂා කර බලන්න පුළුවන් ශක්තිය විශේෂිතයි. එක එක පුද්ගලයන් පුද්ගලයාට අත්‍යන්ත ලක්ෂණයක් පාඩපත් වෙනවා. අත්‍යන්ත ලක්ෂණයක් පාඩපත් වෙන නිසා ප්‍රතිවීක්ෂණය තුළින් තමයි විමුක්තිය ලැබෙන්නේ. පච්චවේකණය තමයි තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. අන්නෝය කර්මෝපහ අනුව තමන්ගේ මේ අත් ගාන ගාන දේ ගා ගන්න ගතිය අයින් කරලා දවසකට හෝ දවසකට පැයක්වත් එහෙම නැත්නම් එහෙම නැත්නම් එක වැඩක් හෝ සිහියෙන් බුද්ධියෙන් යුක්තව කරන්න පුළුවන් ශක්තිය එනකොට ඒ බුද්ධලේ අන්ධ පු탁 යන භාවයෙන් ඉඳලා මේ කල්යාණ පු탁 යන භාවයටපත් වෙනවා. ඉතින් එතකොට මේ පුද්ගලයාගේ අර ජීවන රටාව, රුචි අරුචිකාන් ආශ්‍රය කරන පුද්ගලයෝ සප්පාය අසප්පාය කරන ටික ටික ටික ටික වෙනස් වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනස් වීම සඳහා තමන් ඒකට භාජනය වෙන්න අන්ධ පු탁ඥය දැන් කල්යාණ පු탁ඥ වෙන්න උත්සාහ කරනකොට මේ පුද්ගලයා ඒකට දක්වන අනුග්‍රහයට සීල අනුග්‍රහිතය කියලා කිය හැකියි. සීලය දිනු කිරීම සඳහා ඔහු දක්වන හැඩ ගැස්වීම කැපකිරීම ටික සීලානුගහිත වෙනවා. ඒ නිසා අන්ධ පුතත්න භාවය බොහොමත්ම සුන්දර තත්ත්වයක්. ඒ මොකද සම්පූර්ණයෙන්ම එන ඕනම දෙයක් අනා ගන්න දාන. දා ගන්න දාන. අලුතෙන් කියලා දෙන්න ඕන කමක් නැහැ. සාමාන්‍ය තිරසනේ ඒ තමන්ගේ සහජ ගති ඒ ජම්මෙන්ම ගන්නවා වාගේ. ඒ නිසා ඒ ඉන්දියාවිටපු ඒ විසම මත පල කරන පුද්ගලයෙක් පල කරලා තිබුණා මගේ ඉස්සරහට සත්‍තාගතයන් වහන්සේ සහ පු탁ජනෙක් දෙන්නෙක් අතර දීලා ඔබ වැඩි කතා කරන්න කැමති කාගෙන්ද කියලා අහුවොත් මම කවදාකවත් සත්‍තාගතයන් වහන්සේ කතා කරන්න යන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේගේ මොකක්වත් හම්බ වෙන්නේ පු탁ජනයා තමයි බොහොම ලස්සන. මේ දැන් කියපේක දැන් නැහැ කියලා. මේ දැන් හොඳ නැති එක ඊගාවට ආය කරනවා. ඒ නිසා වර්ණවත් කතාවක් කරන්න ඕන නම් පු탁ජනයෙන් පිට වෙනවා කියලා. මම වැඩි කැමති නැහැ කියලා තිබුණා සත්‍තාගතයන් වහන්සේත් කතා කරන්නේ. උන්වහන්සේව කතා කරන જાති කෙනෙක් නෙවෙයි. කතා කරනවා නම් කතා කරන්න ඕන පුතක් ජනෙක්. ඒක මොකද පුදුම සමනල වර්ණ දාන්න දාන්න. විවිධ දෘෂ්ටි කෝණ පෙන්වන්න දාන්න. මේ පැත්ත මේ පැත්ත බලන්න දාන්න. කරන්න කරන්න වෙන්නේ අර අනා ගන්නව කා ගන්න. ඒක බලන ඉන්නකොට ඒක අහිංසක ගතියක් වැටහෙනවා. කවදානම් මේ අන්ධභාවය දුරු කරන්න ඕ කියලා ඒ ත්‍රිසෙනෙක් දිහා බලහිනකොට වගේ නොදරුවෙක් දිහා බලහිනකොට වගේ වතුර වතුරේ ಗುಣ පෙන්වනවා අපිට කවදාකවත් ඒක වෙනස් කරන්න බෑ. ගින්න ගින්නේ ಗುಣ පෙන්වන එක අපිට වෙනස් කරන්න බෑ. වාතේ වාතයේ ಗುಣ පෙන්වන වෙනස් කරන්න බෑ වගේ පුදුමාකාර බයක් සංසාර පිළිබඳ සංවේගයක් පහළ වෙනවා මිච්ඡරම දැන දැන මිච්ඡරම වැරදි එක දිගටම කරනවා මේකට කියනවා අන්ධ පුතක් යන භාවය කියලා. අන්නේ අන්ධ පුතක් දැනට කියනවා අවිගත සක්කාය දිට්ඨිය පුතු අවිගත සක්කාය දිට්ඨිය පුතුචන කියලා කියනවා. ඔහුගේ සක්කාය දිට්ඨිය එක ක්‍රමයකට නෙවෙයි ඔහුට පහර දෙන්නේ නැත්නම් ඌ ඇදබැඳ තබන්නේ විශාල ක්‍රමවලට අත්නේර දිගට සක්කාය දිට්ඨියමයි වැඩ කරන්නේ. සෝවාන් මාර්ගඵලය ලැබෙනකන් නැත්නම් මේ පක්මජාල සූත්‍රයේ පෙන්වන මේ දෙසටක් මිසදිතු දුරු කරනකන් එයා කොහොම කරත් පෝෂණය කරන්නේ සක්කාය දිට්ඨියමයි. ඒ නිසා සඳහන් කළා තියෙනවා යම් තැනක පෞද්ගලික මතයක් පෞද්ගලික අභිමතාර්ථයක් තියෙන තාක්කල් කියලා. පෞද්ගලිකත්වයේ තියෙන තාක්කල් කියලා. ඉතින් ඒක නිසා මේ භ්‍රමචාරී භ්‍රමචා භ්‍රමචාරී ජීවිතය එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතය අපිට පුදුම වාසනාවන්ත කරනවා. අපිට බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේක තුල පෞද්ගලිකත්වයක් තියාගන්න එපා. නමුත් අපි දන්නවා හොඳට පටන් ගන්නකොට අපිට පෞද්ගලිකත්වයක් තියෙනවා. සක්කායදිට්ඨියක් තියෙනවා, දෘෂ්ටි 62ක් තියෙනවා. නමුත් අපි තේරුම් අරගන්න ඕන කොයිම කෙලවරකින් හෝ සක්කායදිට්ඨිය නිසා කිසි කැවීමක් අපේ හිතේ හිත වෙනවනම් මම මේ දේ කොහොම හරි කරනවා කියන අදහස ආවන ඒක ඉතින් අර කලින් කියාපු જાතියේ කෙලේ මේ කෙලෙස් ජනනය කිරීමක්ම තමයි පුතු සක්කායගත සක්කාය දිට්ඨියන් සක්කාය දිට්ඨියෙන් නොගිලිහිච්ච ගතිය තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම පුතු සත්තානං මුකුල්ලෝකේ මුකුල්ලෝක කාති. එක එක සාස්ත්‍රවලගේ මොන බලනවා. මේ එක්කෙනෙක්ගෙන් බණ අහලා එක්කෙනෙක් ගාව භාවනා කළා ඒක ස්ථානෙක ඉඳලා බෑ. ඒක අල්ලන්නේ. තව කෙනෙක් ගාවට. තව කෙනෙක් ගාවට. ඉතින් අර වැස්ස වෙලාවට පීනන් පියාඹන්න හදන කුරුල්ල වගේ අත්ෙන් අතර පයින් කුරුල්ල පෙමිලනා හිනවා වාගේ හැම කෙනෙක්ගේම දොස් කියනවා. හැම කෙනාගේම දොස් කියනවා. කවදාකවත් මේ මට සුද්ධිය පිණිස විමුක්තිය පිණිස මෙන්න මේකයි කියලා එකම දැනකත් හිතින්නේ. එක එක ගුරුවරුගේ දොස් කියනවා. මෙතන කියන්නේ පුතු සත්තාරාණන් කියන්නේ සාස්තුන් වහන්සේලා එදා හිටපු සස්ත්‍රාස්තු වහන්සේලා ගැනම ගන්න පුළුවන්. ඒ වගේම තමයි සර්වචනාදී වුණත් ඒත් දොස් කියන්න පුළුවන්. ඒ තරම්ම නික්ලේශී දෙය කෙලස් වගුරවන්න ගන්න. පෑරිදිලි දියට බොරදී එකතු කරන් ගන්න. ඒකයි පෘථුග්ජන ගතිය. ඒක සර්වඥාසිකේ දෝෂයක්, අසාසුන් වහන්සේලාගේ දෝෂයක් නෙමෙයි. මේ පෘථග්ජන ගති. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම හොඳ කියනවා නම් ඒ පුද්ගලයා තාමත් සෝවාන් වෙලත් නැත්නම් ඒකත් කෙලෙසයක්. කියන්න බෑ. ඒක කෙලෙස්ම තමයි. කෙලෙස් වල හැටිම තමයි අනුන්ගේ වැරදි කියන එක. ඒ කියනවා නම් ගුණයක් එන වාසියක තමයි. ඉන්නේ ගැඹුරක් පෙන්වන්නයි මේ දස බ්‍රහ්මජාල සූත්‍රයේ සර්වචාන්සේ මේ පැත්ත මේ පැත්ත හොල්ලෝල්ලා ගසගසා මේ ගෙනියන්න හදන්නේ ඊගාට පුතු සබ්බගතීති අවුච්චිතාති පුතුචනෝ සියලු තිස්ති තලයේ ගති කියනවා තිසංගති තිසංයෝනි අපාගති මනුෂ්‍ය ගති දේව ගති ඒකකට තරන්නේ පුද්ගල කියන වචනේත් වෙනන්නේ ඕනම වෙලාවක අපායට වැටීමේ ශක්තිය තියෙන කෙනා ඒ පුදුජන කියලා කියනවා. ඒ වගේම නානාවි සංකාරේ සංකරන්ති කි. මොන්නම දෙයක්වත් තියෙන කාලෙන් තියෙන්න බෑ. ඒක සංස්කරණය කරනවා. ඒක පොඩ්ඩක් හද අදාරින්න ඕනේ. හදන්න ඕනේ. ඉතින් කවදාකවත් ඉවරයක් නෑ. දෙයක් දිහා බලලා ඒකේ ඒක මේ හේතුඵල වාදෙන් ඇතිවෙච්ච එකක් කියලා පිළිගන්න කැමති නෑ. ඒක වෙනස් කරන්න ඕන. ඒක හදන්න ඕන. ඉතින් මේ හදන ගතියට ප්‍රති ප්‍රතිසංශෝධනවාදී කියලා මේ දේශපාලන වචනයක් තියෙනවා. මොනවා දුන්නත් ඒක දිහා බලන කර ඕක මෙන්න මේ පැත්ත පොඩ්ඩක් වෙනස් කරා නම් හොඳයි කියලා ඒක සංස්කරණය කරන්න හදනවා. ඒක මේ පුතක් ගැන ගතියක්. එයා හිතන්නේ ඒක මට විතරයි පේන්නේ අනික් කටියට පේන්නේ මට විතරයි මේක අඩුපාඩුව පේන්නේ කියන්නේ අනික් කටියට පෙනිලා ඒ අත් එක මේක නොකර නොකිය ඉන්න බැරිද කියලා උත්සාහ කරනවා මේ මුත්‍රාට පේන තියෙන්නේ ඔක්කොම නිදි මම විතරයි ආරලා දෙන්නේ මට විතරයි වැරද්ද පේන්නේ කියලා ඉතින් ඒක දකින්න විතරක් නෙවෙයි කියනවා විතරක් නෙවෙයි අනික් කටියත් අවශ්‍යගෙන ඉතින් අර සංස්කරණය කරන්න හදනවා ඒ කියන්නේ චේතනා චෛතසිකේ හැදීම තමයි ප්‍රධාන වඩු ශිෂ්‍යයා වගේ තමත් වඩු කර්මයේ යෙදෙනකම මුළු වඩු මඩුවම මෙහෙවනවා. මෙන්න මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා. ඒකේ චේතනා ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තාම සංස්කාර කියන එක ඉබේ සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. අන්න ඒ විදිහට අபிසංකරණය කිරීම නිතරම කිරීම මෙන්න මෙවැනි පු탁ඥ ලෝකයකටයි සර්වඥාන්සේ පාරමිතා පුරලා ඇවිල්ලා බුද්ධෝ සම්බෝධිස්සාමි කියලා ගොඩ වෙන්න උත්සාහ කරේ. ගොඩ වුණාට පස්සේ උන්වහන්සේ කියන්නේ තථා ආගතෝති තථාගතෝ. අන්න එහෙම තැනකට ආවා. කොහොමද හැමදේම කෙලෙස් වගුරුවන පෘථග්ජන භූමිය ඉක්මනෝ. එනිසා පෘථග්ජනයේ කිසිම ආබල් තැනට ගියයි කියන තැනකට නෙවෙයි සර්වඥන්ත කියලා තියෙන්නේ එහෙම තැනකට. ඒකට වෙන වචනයක් නැහැ. සත කියන වචනයට දෙන්න උත්තරයක් නැහැ. එහෙව් එහෙව් තැනට පැමිණියා. එතන තත ගතෝති කියලා කියනවා. එහෙව් තැනට ගියා. තත ලක්ෂණං ආගතෝති. එන්නේම නොසැලෙන භාවයකට. දිලෝකයේ සුනාමියක් එනවා. භූමිකම්පාවල් එනවා. ජල ගැලීම් එනවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ එනවා. මම විසින් පුතාව දූෂණය කරන තම පුතා මාව දූෂණය කරනවා ඒ නිසා පියා විසින් දුව දූෂණය කරන නානාත්‍ර දේවල් කවදාකවත් මේකේ වෙනසක් නැහැ හැටි ඕකමයි. ඒ මොනම දෙයක් දැක්කත් සැලෙන්නේ නැහැ. සුත්‍ත්‍යනේ වෙන්නේ මේ වෙලාවට සැලුන් නැත්තම් කැක්කුමක් නෑවා. ඉතින් කෑ ගහන්න ඕනේ උද්ඝෝෂණ කරන වීදි පහින්න නැතපයි විශ්කල කෑ ගහන්න ඕනේ. ඉතින් එතකොට ඒ පුද්ගලයා කතා කරන හන්සේ එහෙම දෙයක් දැකලා ගහක් වගේ ගලක් වගේ මට ඉන්න පුළුවන්ද කියන කුණාන්ත උත්සාහ කරනවා. පුතඥයා බලනවා එහෙම කීප දෙනෙක් හරි කමන්නේ එකතු කරන පෙළපාලියක් යන්න පුළුවන්. සංස්කරණයක් මොනවාරි කරන්න පුළුවන්ද? ගෝසාවක් නගන්න පුළුවන්ද කියලා මෙන්න මේකේ දෙපැත්ත තමයි සතරට ස්වරූපේ කියන්නේ සත ලක්ෂණයට සත ලක්ෂණයට පැමිණියා. ඒ වගේම තමයි සත ධම්මේ යථාවතෝ අපි සම්බුද්ධෝ. ඒ නොසලෙන සුළු ගතියට මනාලෙස එළඹ වාසය කිරීමේ ශක්තිය තමයි බුද්ධත්වයේ කියන්නේ. අන්න එවැනි தත්වයකටපත් වෙච්ච කෙනාට කියනවා තථාගත. ඒක නිසාම උන්වහන්සේගේ බුද්ධ කෘතිය වෙලා තියෙන්නේ තත භාවය මෙන්න මේ දකින දකින දෙයින් කෙලෙස් වීමේ ශක්තිය ඇති මේ පුරුත්ඥයට පෙන්වීම. තත දස්සිතාය කියලා කියනවා. තත භාවයේ පෙන්ලා දෙන එක. ඒ නිසා උන්වහන්සේ තතවාදී තතකාරී. උන්වහන්සේගේ කෘත්‍ය වෙලා තියෙන්නේ මෙවැනි පුරුත්ඥ භූමියක පහළ වෙලා දෙමාපියන් ජාතක වෙලා මනුෂ්‍ය වෙලා දක්ෂිණ දක්ෂිණ දේන් කෙලෙස් ඉපදීමේ මූලික කෘත්‍ය කරලා නැත්නම් මනසෝකල සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට තත භාවය දැක්ක අන්න එවැනි දක්ෂිණ දක්ෂිණ දේන් කෙලෙස් උපදවන කෙනාට පවා එයින් වෙන්ව අර්ථ ලෝක ධර්මේ කම්පා නොවි සිකීමේ ශක්තිය මම මුන්දලාට පෙන්ලා දෙන්න ඕනේ කියන එක අර කියන විදිහේ තණ්හාමාන දිට්ඨි වලින් කෙලෙසේකින් බන්තව නෙවෙයි දැකීම දැක්වීම සඳහා උන්වහන්සේ සතකහවේ දක්වීමෙහි වගකීම කෘත්‍යය කරන සත දාසිතාය ඒ නිසා යථාවාදී කථාකාරී යථාකාරී කථාවාදී කියලා යථාවාදී යථාකාරී කතියක් කියනවා ඒ තත භාවය ගැනමයි මතක් කරන්නේ තත භාවයමයි ක්‍රියාත්මක කරලා පේනවා තතභාවයේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අක්‍රියකම. තතකාරී තතවාදී తত্ত্বය තතවාදී කියලා කියන්නේ මුනි ස්වභාවයයි. තතදස්සිතාය කියලා කියන්නේ ශූන්‍යතාව දර්ශනයයි. අපි හිතුවට මේ පිළහර පෑම අහස ගමන් කිරීම සමනක් කරන බුදුරැස් වීම නෙවෙයි තතදස්සිතාය කියන්නේ. තතදස්සිතාය කියලා කියන්නේ ශූන්‍යතාවය දැක්වීමයි. තත වාදී කියලා කියන්නේ මුනි. නැත්නම් ශූන්‍යතාවාදයක්. තතකාරය කියලා කියන්නේ යමක් නොකර සිටීමෙන් මේ උච්චර දක්ෂ වැඩ කරන නැත්නම් පෙන්ලා දෙන්න පුළුවන්. සර්වඥාන්සේ ඒ වගේ හොඳ දක්ෂ වැඩ කරන නැත්නම් අහන්නේ කොහොමද? උඹට ඕ මේ සාසුන් වහන්සේට කොච්චර වෙලා නිස්සද්දව වාඩි වෙලා ඉන්න පුළුවන්. තව සතක් නෑ. තව සතක් නෑ. පරුවක් බෑ. පැය හයක් නැහැ. පැය තුනක් පැයක් නැහැ. ඒ සර්වඥාන්ති කියනවා මට නම් පැය පුළුවන්. පැය කහමාර පුළුවන්, තුන පුළුවන්, හය පුළුවන්. දවස් දවස් වරුවම පුළුවන්. දවසම පුළුවන්, දවස් හත දක්වා පුළුවන්. අන්න සතරහා. අනේ එහෙව් තතකාරී ස්වරූපයක් ඇති මෙන්න මේ දෙකොටස එකතු වෙච්ච එක. අර කලින් කියආපු පුතත්ජන කොටාවියත් මේ කියන තථාවා තථාගත ස්වරූපයත් එකතු වුණාට පස්සේ මේ තත් පුතත්ජනය ශ්‍රද්ධාවේ යුක්තව දැන් සර්වඥාන්සේගේ ගුණ කියන්නේ කියහම සර්වඥාන්සේගේ ගුණ විස්තර කරන්නේ මොකද්ද? සර්වඥාන්සේ කවදාකවත් සතුන් මරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඉතින් සර්වඥාන්සේ හිනා යන්න තුලින් මොනවා කියන්නේ? සර්වඥාන්සේ කවදාකවත් මේ හොරකම් කරන්නේ. සර්වඥාන්සේ කවදාකවත් කාම මිත්‍යාචාරය කරන්නේ. මේවා කියලා එනකොටම පෘථග්ජනයෝ කියන මේවා කියනකොට ඉතින් සර්වඥාන්සේ ඒ පෘථග්ජනයන්ට මේ කතා කරලා කියන්නේ බන්නේ නැත්තු ගැන සර්වඥාන්සේ එච්චරම ප්‍රශ්නයක් නැහැ. මේ ಗುಣ කී නැත්තු මොනවද දැනගෙනද මේ කියන්නේ? ආනේ නිසා මේ සර්වඥාන්සේගේ සීලය ගැන කතා කරන සමහරවිට ඒ අන්ධ පු탁 ගැන Taman සීලවන්ත වීම සඳහා සර්වජන් වහන්සේ ආදර්ශයක් කරගෙන. මම කරු කරන සර්වජන් වහන්සේ කවදාක සත්‍යක් මරන්නේ නැහැ කියන එක ඒක බැලුවාම කිසිම තර්කයකට හෝ කිසිම සමාජයේ පවතින ධර්ම ආචාර ධර්ම විරුද්ධ දෙයක් නෙවෙයි. ඒ මොකද ඒ අටුවාව බව පිළිගන්නා සූත්‍ර පිටකේ කියවුවොත් එහෙම සිය ගණන් සූත්‍ර තියෙනවා මේ සීලයේ වටිනාකම සතුන් නොමරීමේ වටිනාකම හොරකම් නොකිරීමේ වටිනාකම කාම මිත්‍යාචාරය අතින් වැළකීමේ වටිනාකම කොච්චරද කියලා කියනවා. එහෙව් එකේ ඇයි එහෙනම් මෙතන මේ කෙනෙක් සර්වඥාන්සේගේ ಗುಣ කියනකොට ඒක අප්‍රමත්තකං කෝපණේතං ඕරමත්තකං සීලමත්තකං කියන පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදිය. එහෙනම් මොකද කියන්නේ? පුතුජනෙක් මහණෙනි තථාගතයන් වහන්සේගේ ගුණ ගායනා කරනකොට ඒගොල්ලෝ මේ අල්පමාත්‍රු, ඕරම මාත්‍රු, සීල මාත්‍රු ගැන තමයි කතා කරන්නේ. ඉතින් එතෙන්දී ඒ අටුවාව මේකට දක්වන අතර මේක තමයි කියන්නත් තියෙන එකම කාරණ දැක්වීම. ඒකට හේතුව ඉමස්මින් තානි උපරි ගුණයේ උපනිධාය මේ විදිහට කතා කරන්න කියලා. මේ මෙතන ඊට වඩා ගුණ ඇති කෙනෙක් නිසා, සර්වඥාන්සේ මීට වඩා ගුණවන්ත නිසා එවැනි ගුණත් එක්ක බලනකොට සර්වඥාන්සේගේ සීලය, මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන එක මෙතන අල්ප මාත්‍ර වෙනවා. ඕවා මාත්‍ර වෙනවා. ඒ සීල මාත්‍රය ගැන තමයි පුතඥයට ලොකු කරලා කියන්න වෙන්නේ. මොකද ඒක විතරයි ඔබට වැටහෙන්නේ අන්තංගට හිතා ගන්න පුළුවන්. නමුත් ඒක සරුවචනාංශික පැත්තෙන් බලනකොට මේ වතුරේ තෙතමනේ තියෙනවා කියන වගේ කතාවක් තමයි. කවුරුහරි කියන විශාල පරිශ්‍රණයක් කරලා ලෝක නායකයෝ ලෝක විද්‍යාවත් ඔක්කොම මම වතුරේ තෙතමනේ තියෙන බාට ඔප්පු කරලා පෙන්නනවා කියන. ඉතින් කාට මොකද ගැන කියන්නේ? සසෙතමනේ කියනවා. එහෙම නැත්නම් කියනවා සක්විති රජුරණ මෙච්චර ඉදන් කියනවා. නම අන්තිම එක දක්වා මම කියන්න හදන්නේ ඒ තරම්ම ඉදන් කියන කෙනේ සක්විති රජු කියලා කියන්න කිව්වම ඉතින් සක්විති රජුරණ මොකද හිතේ? සසෙතමනේ තිබ්බයි කිව්වට පස්සේ මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයාට මොකද හිතෙන්නේ? සමුද්‍රේට අධිපති. අන්නේ වාගේ යම් කිසි කෙනෙක්ගේ ගුණ නුගුණ ප්‍රකාශ කිරීමෙන් අපි අපි දන්න ටික අපිට රුචි දේ තමයි කියන්නේ. ඒක නැත්නම් අපිට වාසි ටික තමයි අපි එකේ උපුටා දැක්වීමක් කරන්නේ. ඉන්සා දරුවත් දේශනාව හොඳට පවිත්‍රව කියලා බැලුවොත් <clears throat> උන්වහන්සේ කතා නොකරපු විශයක් නැහැ. සෑම විෂයෙම කතා කරලා තියෙනවා. අන්නේ විෂයන් අතර එකකට වඩා එකක් උසස් කොට දැක්වීම තමයි ප්‍රතිපදාව කියලා පෙන්නන්නේ. නැත්නම් හොඳ නරක දෙක පෙන්නලා හොඳින් වඩා හොඳ වෙන්කොට දැක්වීම තමයි ධර්මචනසික කෘත්‍ය වෙලා තියෙන්නේ. හොඳ නරක පෙන්නේ එක නෙවෙයි. ඒ අනුව බලනකොට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා තුනක් සර්වචනාංශයේ සුද්ධ ශික්ෂා වශයෙන් පෙන්වා දෙන්නේ. සර්වචනාංශයේ ශාසන වශයෙන් පෙන්වන සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. එහෙනම් සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග කියලා සර්වචනාංශයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනකට කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා සීලය කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. ඒ සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන මනුෂ්‍ය ප්‍රජාව ගත්තොත් ශීලයේ කියන එක බොහොමත් මේ සාසත දිට්ඨිය පැත්තට ටිකක් හරියම. එහෙම නැත්නම් කර්මේසා කර්මඵලයේ පිළි අරගන්න. හොඳ දේ හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ නරක ප්‍රතිඵල දෙනවා කියන පුද්ගලයන් අතරත් බොහෝම සුළු පිළිසක් තමයි පාර ගන්නවත් පුළුවන් ශක්තියක් තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් පුද්ගලයේ පෞරුෂත්වයේ නැත්නම් යාගේ අභ්‍යන්තර ගුණසංතානයේ හැබෑ වෙනසක් වෙන්න ගන්න. ඉස්සල්ලාම පටන් ගන්න සිද්ධ වෙන්නේ සීලේදී. දානයේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දිය සංවරයේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. බයලජ්ජත් එක පහරනවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පදනම් වෙච්චි සීලේක පීඩාවට පස්සේ තමයි ඇත්තටම හැබෑ වෙනසක් සිද්ධ වෙන්නේ. නමුත් ඒ සාමාන්‍ය පු탁ජනක වශයෙන් ලෝකයාගේ පැත්තෙන් බලනකොට සීලක පිළිතන එකක් මහම මහ ලොකු දෙයක් වුණාට සර්වචන් වහන්සේගේ දක්වන බලනකොට අප්‍රමත්තයි ඕරමත්තයි සීලමත්තයි අල්ප මාත්‍ර වූ ඕරමාත්‍ර වූ සීල මාත්‍රයව කතා කරන්නේ ඒකට තවත් යෝගාවචරයේකට ධෛර්යයක් ගන්න ගැම්මක් ගන්න නැත්නම් ඒක තාර්කය සමීකරණේ තේරෙන්න උත්තරයක් දෙනවා සීලය නැත්නම් සීල ශික්ෂාව නැත්නම් සීල සාසනය නැත්නම් සීල අංග කොච්චර සම්පූර්ණ කරත් ඔහුට සමාධි ගුණ ලැබෙන්නේ නැහැ කියලා සීලය සීල ගුණ විතරයි ලබා දෙන්නේ. ඊගාවට කතා කරලා තියෙනවා සමාධි ගුණ කොච්චර වැඩුවත් ඒකෙන් ප්‍රඥාවට සම්පූර්ණ වීමක් සාක්ෂාත් කරන්නක් වෙන්නේ. සීලංහි සමාධින් නපාපුනාති සමාධි පඤ්ඤා නපාපුනාති. ඒකට හරියට කපල කොටල පෙන්නවා වගේ සීලය කියන්නේ සීලය පමණයි සීලානි සම්තරක්කොත් සීල ශික්ෂාරක්කොත් සීලානි සම්තරපෙත්. සමාධි කියන්නේ සමාධියටමයි සමාධි ශික්ෂාවලක්කොත් සමාධි අංශංස ලැබෙනවා. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවමයි ප්‍රඥා ශික්ෂාවලක්කොත් ප්‍රඥා අංශංස ලැබෙනවා. නමුත් මේක ප්‍රතිපද එහෙම වුණොත් ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. සීල කියන්නේ එක කාමරයක්, සමාධි කියන්නේ තව කාමරයක්, ප්‍රඥා කියන්නේ තව කාමරයක්. හැබැයි හොඳටම ඒ සූත්‍ර පිටකයේ අවසන් කර තියෙන දේ තමයි සීල් රකින්නට සමාධිය වැඩි වීමට අවශ්‍ය කරන ඊට ප්‍රස්තාව වාතාවරණය ලැබලා දෙනවා. අවිපටිධාරත්ථය කෝ ආනන්ද කුසලානි සීලානි කියලා විපිලිසරකම නැති කිරීම සඳහා මේ කුසල සීලේ හේතු වෙනවා කියන සර්වඥාන්සේ පිළිඅරගෙන තියෙන ආනන්ද ස්වාමීන් දේශනාවක්. නමුත් ඒ විපිලිසර නැති හිත සීලේක ආනිසංස වශයෙන් ලැබුණට ඒ ලැබිච්ච විපිලිසර නැති හිතට සමාධි අනුග්‍රහ දක්වන්නට ඒ පුද්ගලයා ඒ సంతානේ දන්නේ නැත්නම් එතනින් යාට ඒක වර්ධනයක් වෙන්නේ. වෙන විදිහට කියනවා අපි කතරේ වැඩ විශාල රූස්කක් කපලා ඉනිබෙදලා ඊට පස්සේ ඇතු වෙන ලණ්ඩ කපලා එව්වත් ඉනිබෙදලා හොඳට අලු කලවම් කරලා පටේල් දඬුවට ගහලා සූදානම් කර කර හිතපුවාම ඒක බොහොමත්ම අපි කියන නවදලි හේනක් කියලා. ඉතාමත් හස්සිරිකයි. නමුත් මේකේ ඇට භෝග දැම්මේ නැත්තම් කවදාකවත් කඩා හිටි ගන්න හම්බෙන්නේ නැහැ. පලාපල ගන්න හම්බෙන්නේ නැහැ. හැදෙන්නෙම තනකොළම. අර සරුපොළවේ වඩාම වේගයෙන් කලකොල වෙන්න පටන් ගන්නවා. ඒක නිසා හරියටම මේ හේගොවිතං කරන මිනිසයා කල්යල් බලලා හරියට වර්ෂාවත් එක්කම ඇටලාලා අර අලුත් එක්ක මේ ඉතලත් එකෙන් කලවම් කරනවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම කියනවා නම් භෝගයටත් තනකොළටත් දෙකම වැඩනට පස්සේ මේ මිනිසයා භෝග පැලේ ඉතුරු වෙන්න තනකොළ පැලේ ගැළවීමෙන් තමයි ඒ සීල අනුගහිතේ සීල අනුගහිත ගැන දඬුවට ගහලා හේන හදාගන්නේ. සමාධි අනුගහිතය කියලා කියන්නේ පරිපෝදායින් කරන්න ඕනේ. නීවරණ දුරු කරන්න මොනවද නීවරණ දුරු කරනවා කියන්නේ භෝග පැල ඉතුරු කරලා අර තනකොළ පැල ලාමක කාලෙම කලවල දැම්මේ නැත්නම් තනකොළ පැලේ භෝග පැලේ යට කරගෙන සූර්යාලෝකය ලබා ගැනීමට වේගයෙන් ඉදිරියට යන එක තනකොළේ සහජ ලක්ෂණ. ඒක දුෂ්කරතාවයට වැඩෙන දෙයක්. භෝග පැලේ එන්නේ බොහොම සුකුමාරයි. ඒකට ගුවියගේ අනුග්‍රහය අවශ්‍යයි. ඒ අනුග්‍රහයට තමයි භායෝගාචර පැත්තෙන් කියන්නේ සමාධි අනුග්‍රහිතය කියලා. සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ සීලක ඉඳලා විපිරිසර නැති හිත ඇති කරගත්තට පස්සේ සම්මත අරමුණකට හිත දාලා ඒ අරමුණ වඩන අතරේ නිවන ධර්මයන්ගෙන් දුරු කිරීමන සමතනුග්‍රහිත දැක්විය යුතුයි. ඒ ටික සීලානුග්‍රහිත නෙවෙයි. සීලානුග්‍රහිතෙන් කවදාකවත් ඒ නිසා සමතනුග්‍රහිත ලැබෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. යම් ආකාරයකට නිකන් ඉඳලා ඒක ලබන්න පුළුවන් නම් සර්වඥයන්සේ මේ විදිහට චෝදනා කරන්නේ. මේ සීලය ඕරමත්තන් අපවත්තන් කියලා කියන්නේ සීලේ ස්වභාවයෙන්ම සමතේට යොමු වෙනව නේද? අර මං කියපු කාරණා මෙතන අමතක කරන්නට කර මොකද? විපටිඝාරත්ථයකෝ ආනන්ද කුසලාන සීලානි. ඒ හොඳ සීලයක හිතියොත් විපිලිතර නැති හිතක් ආංශස්පතේ ලැබෙනවා. අන්න ඒ හිත ලැබුණට පස්සේ ඒක තනවා වඩා ගන්න හැටි දන්නේ නැත්නම් එහෙම නැත්නම් ජීවිතයක බාර ගන්න දන්නේ නැත්නම් සමාධි වර්ධනයක් සිදු වෙන්නේ හැබැයි සීල වර්ධනයේ සිතා සීලානිසංස ටික ලැබෙනවා. ඉන්නේ යට ඒක ගෙනියන්න පුළුවන් ශක්තියක් නැහැ. එහෙම පුළුවන් නම් සර්වචනාන්තයට හෝ ධර්මාදීශරෝ කාදාහි එහෙමනම් සර්වචනාන්තයට පුළුවන් අනුමිනේ භාවනා කරන්න. සාරු කුමාරයා වෙනම භාවනා කරන්න ඕන වෙන්නේ නැහැ. සර්වඥන්සේ මතක් කළ දුන්න රාවල කුංචි කුමාරයන්ට පුළුවන් තරම් උපදේශ ඉල්ල ගන්න. පුළුවන් තරම් නිහතමානී වෙන්න. නිහතමානී වෙලා සමත යෝගයේ යෙදෙන්න ඒක ලෙවල් සමතනුගහිත දක්වනවා. ඊට පස්සේ මතක් කරනවා කොච්චර සමත භාවනා කළත් ප්‍රඥාව ලැබෙන්නේ සමාධිය ඒක සඳහා කරන්නේ සමාධි පඤ්ඤා නපාපුණාති. සමාධි කාදා ප්‍රඥාට යොමු කරවන්නේ. යොමු කරනවා නම් සර්වඥාන්සේ කලින් අනන්ත අප්‍රමාණයේ තුන්කල් දක්නා 이르දි සහිත ඉර්ෂිනාදලයි කිය හීනකින්වත් මේ අප්‍රමාදයේ කියන වචනේ සීලේ කියන වචනේ සම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක පටිච්චසමුප්පාදයේ කියන දේව කවදාකවත් නැහැ. අන්න ඒ නිසා යරුවචනන්සේ මතක් කරන මේ සීල ශික්ෂාව එකක් සමාධි ශික්ෂාව එකක් ප්‍රඥා ශික්ෂාව එකක් තියේදී යම්ම කිසි කෙනෙක් මේ සීලය හෝ මේ සමාධිය හෝ ඕනෑමට වැඩිය මතු කර දක්වන්න ගියොත් ඒකම ඔහුගේ ගතිය පෙන්වන අතර ඒකම ඔහුට බාධාවක් වෙනවා. ඒක නිසිතර කියන්නේ ඉගෙන ගන්න. සීලය සමාධියට තුඩු දෙනවා yaadෙනවා. ඒ දෙක හරියට පස්සේ සමාධියන් කයිති දැක්විය යුතුයි. සීල සමාධි දෙක හරියට පස්සේ ප්‍රඥාවට තුඩු දෙන yaadෙන වාතාවරණයක් ඊට ප්‍රස්තාවක් ලැබෙනවා. එතෙන්දි ප්‍රඥානුකයිති දැක්විය යුතුයි. ඒ නිසා යෝගාවචරයට නිකන් ඉන්න වෙලාවක් නැහැ. නිතරම අප්‍රමාදීව එතන අනුග්‍රහ දක්විච්ච සීලයටද සමාධියටද ප්‍රඥාවටද කියන එක සම්නිකර යෝගාවචරයේ වැඩි. ඒ නිසා පොදුවේ සීලයම අගය කරන කෙනෙක් දකින්නකොට සරුවචන් වහන්සේට මුවින් නොබැන ඉඳ අමාරුයි. ඒකයි උන්වහන්සේ කියන්නේ අපමත්තං කෝ පණීතං ඕරමත්තං සීලමත්තකං තියෙන පුතුජනෝ තථාගතස වන්නං වදමානෝ වදෙය්‍ය. සර්වඥාන්තර පේනවා මේ පු탁ඥය ලේසියට ආසුවටත් සීලයේ ගුණ වර්ණනා කරන සරුවචාන්ත මෙහෙම සීලන්තයි මෙහෙම සීලන්තයි කියලා කියන එක ඒ පුද්ගලයාගේ පැත්තෙන් බලනකොට පේන්නේ විශාලම ලොකු පරිවර්තනයක් වාගේ. බැලුම්ෙන් අපේනේ අගේ කළ යුතු පරිවර්තනයක් වාගේ. නමුත් සරුවචාන්තේ අපි වාගේ ලාවට ඕනාට පාට අනුකම්පා කරන කෙනෙක් නෙවෙයි කරුණා කරන කෙනෙක් නෙවෙයි මහා කරුණාව කියන නිසා උන්වහන්සේ ඒ කෘතඥයට දොස් කියනවා ඒක පිටිකට ඉඟි කරනවා තොස් කියලා කියන පස්සේ මම බහැර කරනවා ඉඟි කරනවා ඕක නෙවෙයි සර්වඥාන්සේ උඹෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ සර්වඥාන්සේගේ ගුණෝලින් බලනකොට අන්තිම අඩු එකක්. ඕක ගැන කතා කරනකොට උඹත් ඔතනම නතර වෙනවා. සර්වඥාන්සේ කවුද කියලා අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඕර මාත්‍ර වූ අපමාත්‍ර වූ සීලයේ ගුණ කතා කරන එක පෘථක් වෙන ගතියක් කියලා මතක තියාගන්න. ඕක බිම කියලා උඩට එන්න. පියවරෙන් පියවර ඉදන් නිසා ඉදන් පජහත කියන එක තමයි ඔය සලායතන විභංග සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ඒ සමාධි නිසා සීලය අතහැරලා. සීලය ප්‍රහාණය කරලා සමාධියට යන්න. නැතුව කවදාකවත් සමාධියට යන්න බෑ. සීලේ දැඩිසිත ඇල්ලුවොත් ඒක සීලබ්බත පරාමාසයක් වඩපත් වෙනවා. ඒ පරාමාස වුණොත් අර ඊගාවට Tamanට අර සමාධියක් ලැබලා නිරාමිෂ සුඛයක් ලැබීමට තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. ඒ වගේම තමයි සමාධි සුඛේ ලැබුණාට පස්සේ ඒකේ ආධිනව දැක්කේ නැත්නම් ඒක ආස්වාද කරන්න ගියොත් කවදාකවත් සමාධියෙන් නිස්සරණයක් ලැබෙන්නේ ඒක නිසා මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන එකට මෙයාටක දිහාපවත්ච්ච අපි ලොකු සාහිත්‍ය කියන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධිය කියන පිළිලයෙන් තලවලා සමාධියට ඇලී බැදී ගත කරන්න පුළුවන් හිත චේතෝ භාවනා චිත්ත භාවනා කියන එකනේ ඕනේ නැහැ මගේ වැඩ ඉවරයි කියලා එකකින් කලවල දැම්මේ නැත්තම් කවදාකවත් චිත්ත භාවනා සම්පූර්ණ වෙන්නේ නැහැ ප්‍රඥා භාවනා කියලා කියන්නේ ප්‍රඥාවක් කියලා දෙයක් ලෝකේ නැහැ තියෙන්නේ ඇතිදී ඇති ඇති දැකීම ඉතින් ඇත්ත ඇති දකිනවා කියන නාම රූප දෙක කියලා ගන්න බැරි දෙයක් කියලා දකින්න පමණයි විඤ්ඤාණ ප්‍රඥාවක් නැහැ කියලා ප්‍රඥා විමුක්තියක් ලබන්නේ නැති මනුස්සයා ප්‍රඥාවට දාසයි ඒක චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ළඟා කර යුතු දෙයක් නෙවෙයි බැහැර කළ යුතු දෙයක්. අපි ප්‍රඥාවෙන් බැහැර වෙන්න. අපි සමාධියෙන් බැහැර වෙන්න ඕනේ. ඒකයි සර්වඥාන්සේ කියලා කියන්නේ. ඒකටයි අපි අඩුගානේ ප්‍රාර්ථනා පිට වෙන්නේ. එහෙම නැත්නම් කොහොම හරි සමාධිය ලබා ගත යුතුයි කියන එක කොහොම හරි ප්‍රඥා ලබා ගත යුතුයි කියන එක නෙවෙයි අවසානය. ඒක අමාරු දෙයක්. ඒක යුක්තක්. ඒක වෙනම කතාවක්. නමුත් පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා කියන්නේ සර්වඥාන්ති කියලා කියන්නේ සර්වඥාන්ති තතහරින්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද තථාගතයන්න්සේ තතහරින්නතු කොහොමද යන්නේ? එනිසා සර්වඥයන් සඳහන් කරනවා ධම්මෝපි වෝවික්‍රේ පහතබ්බෝ වගේ වදන්. අනි මේ ධර්මය තුලට තරින්ද වෙනවා අධර්මය ගැන කියනම කවරේද? අන්නේ අන්තිම නිෂ්ඨාව පෙන්වන්න ඕන නිසායි උන්වහන්සේ මේ උපරිගුණේ පරිධායය උපරි ගුණේ මට පිහිටලා නැත්නම් උපරි ගුණේ පිහිට කොටගෙන අර පහත් ගුණේ පහත් ගුණයක් වශයෙන් පෙන්නනවා. ඉතින් ඒක අර පහත් ගුණය පමණක් දන්නේ ඒක විතරක් අගය කරන කෙනා එක්කනට මරණයටත් වැඩිය අමාරුයි. හොඳ වෙලාවට මේක ਸਰවඥ භාෂිතයක් වෙච්ච නිසා අද ওই ලෝකේ තියෙන බුද්ධ ආගම කියලා නැත්නම් නාටකම් වලට හොඳට පෙන්ලා දෙන්න පුළුවන්. ඔක හොඳයි පටන් ගන්න ඕන කවුරුත් උතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අදුම තරමේ තමන්ගේ පණිවිඩය නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනාව තමන්ගේ නිෂ්ඨාව මේ තථාගතත්වේ නැත්නම් මේ හතගුණය තථාකාරී යථාවාදී ගුණය කියන එක අමතක කරන්න අරකයි. ඒක මේ වැරදිලා නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයි වෙලාවෙෝ ඒක නිතරම උඩ කියනින්න ඕනේ. හරියට ඒක අප්‍රමාදයේ සත්‍ය ගැන කතා කරනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අප්‍රමාද සත්‍ය ගැන පෙන්වන්න සඳහන් කළා තියෙනවා. හත්පොලයා කියන නැත්නම් හොඳම වංශයේ ඇතෙක් ඒක ඇවිදිනකොට උගේ හත්වලක් බිම ගෑවෙනවායි කියලා කියන ඒ හත්වලේ බිම ගෑවෙන ආටෝගේ ඉස්සරහා කකුල් දෙකයි තරමැටම හොඳේ ටික. ඒක හොඳේ බිම ගෑවෙන්න ඕනේ. හොඳ ඒ හොඳ සාත්‍යන්ත කුලේ නැත්නම් ඒ හත්වලේයි කියන ඇතයි. ඒක කවදාකවත් ඒ ඇත හොඳේ පාගගන්නේ නැහැ. එහෙම නොත් එමෙති ඉවර තමයි. ඌ නින්දට ගියත් වතුරට ගියත් ඇවිදින කොටත් හොඳේ පාග ගන්නෑ මොකද අලියෙක් අලියෙක් ලව හොඳේ පෑහුනොත් ඉවරයි අර ඒ අලියා තමයි ලෝකෙින් ලොකුම අලියා ඒ නිසා ඌ කවදාකවත් හොඳේ පාගන්නේ නැහැ කවදාකවත් නරකයි මේ සර්වඥාන්සේගේ වැඩ කරන මේ අපේ මේ ප්‍රඥා සාධනයක් මේ වැඩ කරන්නේ අපි ප්‍රඥා විමුක්තියක් ලබනවා කියලා කියන ප්‍රඥාව යන්න හදනවා කියලා කියන්නේ මේ ප්‍රඥාවත් අතාරින්න වෙනවා ඉතින් ඒකේ මේ සීලය අයියෙන් අල්ලගත්තොත් සමාධිය අයියෙන් අල්ලගත්තොත් ඒකට සර්වඥාන්සේ පොඩ්ඩක් මතක් කරගන්න ඇත්තම නුගුණ කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ ಗುಣ කියන එකයි ප්‍රශ්නේ. ಗುಣ කියන කොටත් මේ ලාමක වර්ගයේ ಗುಣ කියන එක සරුවචනන්සේ මහා කරුණාවෙන් හදලා දුන්නේ නැතිනම් ඒකත් හොඳයි මේකත් හොඳ දෙයක් කියලා පිටත ගන්න ගියා නම් සරුවචනන්සේ තමන් විශ්ීම தත්ත්වේ පහත් කරගත්තා වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ සුඛ්‍ය බ්‍රාහ්මණයාගේ සුඛ්‍ය පරිප්‍රාජකයාගේ නුගුණ කතාව සර්වඥාන්ද කියන ඒකටි ස්වභාවයි. නමුත් උඹලා මේ බොහොම හොඳයි කියලා කියන රක්මදණ්ඩ පරිප්‍රාජක අන්තේවාහිකයා කියන ගුණ ගැන මෙන්න මෙච්චර මට කියන්න තියෙන්නේ මෙන්න මේ මිසු අපමත්තකම් කෝවි පණීතම් හෝරමත්තකම් සීලමත්තකම් යේන පුත්‍ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදේ. ඒක නිසා කවුරුත් යනසේ මතක් කරනවා මෙන්න මේ මම මේ කියලා දෙන්න ටික හොඳට අහගන්න. අහගෙන ඉවරලා මෙන්න මෙව්වට ಗುಣ කියනවා නම් ඒ මනුස්සයා අල්ප මාත්‍ර කෙනෙක් බව ඕර මාත්‍ර කෙනෙක් ආවත් මතක තියාගන්න. මොකද නම් කිසි කෙනෙක් කියනවා නම් අපේ සරුවච්චන්වන්දක මගේ සාතුණන්සේ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ කියලා. එහෙනම් මතක තියාගන්න මේ මනුස්සයා මේ වතුරේ තෙතමනේ තියෙන වගේ කියන කතාවක් තමයි. ඕකට පරිේෂණ කරන්න දෙයක් නැහැ. ඕකට සතාගත වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම මගේ සාස්තුන් වහන්සේ කවදාකවත් හොරකම් කරන්නේ නැහැ කියලා කියනවා. මගේ සාස්තුන් වහන්සේ කවදා කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ. මගේ සාස්තුන් වහන්සේ කවදා බොරු කියන්නේ නැහැ. හික්ෂචන කතා කරන්නේ නැහැ. පරසවචන කතා කරන්නේ නැහැ. සම්පප්පලාප දේශනා කරන්නේ නැහැ. මිච්ඡා ජීවේ කරන්නේ නැහැ කියලා කියනවනම් ඒක තේරුම් අරගන්නයි කියලා කියනවා. මේක සරුවචනාංශිකේ ಗುಣ කතාවක් ගැන කතා කරනකොට නොකරනවා නම් හොඳයි. ඊට පස්සේ ඇත්තට මෙතන ප්‍රධාන වශයෙන්ම ආජීව අට්ටමක සීලයයි විශ්වාස කරපෙන්නයි නමුත් ආජීවයට යට කරලා නැත්නම් අන්තිමට සඳහන් කරන මගේ සරුවචන් වහන්සේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන්නේ නැහැ කියන තැන දස සීලයට අදාළ වෙන්නා වූ ඒ විකාල බෝධන නච්ච ගීත වාදී ශ්‍රීසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල උච්චාසයන මහාසයන ජාත රූප රජිත කියන සීරම් පෙන්ලා තියෙනවා මගේ සරුවචන් වහන්සේ මුදල් අත ගන්නෑ මගේ දරුවචන්සේ නාට්‍ය බලන්නේ නැහැ. හිස් වචන කතා කරන්නේ. මුසුළු විසුළු දර්ශන බලන්නේ නැහැ. උස්සසුම් මාසුම් ගන්නෙ නැහැ. විකාල භෝජන කරන්නේ නැහැ. ඔක්කොම ටික දක්වලා කියලා කියනවා. මෙන්න මේ විදිහට යම් කෙනෙක් තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා නම් ඒක සරුවචන් වහන්සේ කිව්වයි කියලා මතක තියාගෙන ඉන්න ඔය අපමත්ත වූ ඕරමාස වූ සීල මාත්‍රේ වෙන ගමන කතා කරන පෘථග්ජන කතාවක්. මොකද සරුවචන් වහන්සේට සරුවචන් වහන්සේ කියන කොක්කේ ලන්න යන්න එපා වගේ. ඔක ඔල්ලන්න දෙයක් නෑ. ඒක හරියට වතුරේ දින චෙතමනී ගැන කියනවා වගේ. නැත්නම් ලෝකේ දිනාගත් රජ කෙනෙකුට මෙච්චර ඉඩම් තියනවා කියලා කියනවා වගේ. මේකට සඳහන් කරලා තියෙන්නේ අපේ මේ සංගීති භාරත ස්වාමීන් වහන්සේලා චූලශීලී කියලා. සාමාන්‍ය කෙනෙක් මිනිසෙක් විදිහින් කාට වුණත් හිතෙන කරන දෙයක් තමයි සතුන් මැරීම හොඳ නෑ මොකද සත්‍යෝ කොයි එකනත් මැරෙන්න කැමති නෑ අපි මැරෙන්න කැමති නෑ නිසා අපි මේ පාර ගමනක් යනකොට කවුරු හරි අපි මරලා දැම්මොත් ගහලා දැම්මොත් මරණසන්න දුකටපත්වත් අපි අකමැති නම් සෑම කෙනෙක්ම ඒ ඒ භාවයට කැමති නිසා මරන්න එපා අපේ වස්තුව කවුරු හරි පොඩ්ඩක් අතපහුවෙච්ච වෙලාවක උස්සගෙන යනවා දකින්න අපි අකමැති නම් සෑම කෙනෙක්ම එහෙමම තමයි අපේ කාමවස්තු අනුන් පරිහරණය කරන දූෂණය කරන දැක්කොත් අපිට මරණයටත් එහා යන දුකක් එන්නේ අම්මාකාරයකට. ඒ වගේ තමයි සෑම කෙනා තම පරිහරණය කරන කාමවස්තුට ප්‍රියයි. ඒවා මේ පැහැදිලි පරිහරණය කරන්න එපා. ඒකම අපි බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරිවචනෙන් නොමග යන්න අකමැති නම් ඒ වගේම අපි විසඳුත් එක නොකළ යුතුයි. ඒ වගේම තමයි ওই විකාල භෝජන, පච්ච ගීත වාදිත, උච්චාසයන මහාසයන, ජාසරෝ ප්‍රජත් කියන එක මේ ඉස්සරහට තියෙනා වූ සමාධි ශික්ෂාවක් බලාපොරොත්තු වෙන කෙනා ප්‍රඥා ශික්ෂාවක් බලාපොරොත්තු වෙන එකනා මෙව බහැර කරන්නේ. මොකද මෙව අර කියන විදිහේ පුතු කිලේසේ ජනන්තිටි බොහෝ කෙලෙස් විචිත්‍ර වගුරුවන දේවල්. ඒ වගේම සක්කාය දිට්ඨිය අත නෑර පවත්වන දේවල්. ඒ වගේම තමයි මෙව්ව කරන්න පටන් අරගත්තොත් මෙව්ව කරන ගමන් නිවන් දක්වන්න පුළුවන්, අදිසි නිවන් දක්වන්න පුළුවන් ගුරුවරු කෙරෙහි දවසින් දවස දවසින් දවස මාරු වෙනවා. වාහනයක් උස්සනකොට ඒ උස්සපු වාහනේ ජැක් කරලා උස්සපු වාහනේ කොටයක් තියන්නේ නැතුව ජැක් එක ආයෙත් පාත් කෙරුවොත් අර තිබුණු මඩකොරේ මේ හෙරෙන්න ඇති. අන්න එහෙම ඉඳි වාහනේ කොට ගන්න පුළුවන් ජැක්යක් වහන ඉතින් ඇන්දින. සර්වඥාතේ මතක් කරන්නේ නෙවෙයි තියෙන ජැක්කෙන් වාහනේ උස්සලා ඉස්සරහට වස්සතල කොටයක් තියලා පාත් කරනවා. ඊට පස්සේ කොටේ උඩ ජැක්කෙන් ගන්න. එතකොට පුළුවන් තව ටිකක් ඊට ගන්න. ඒකට තව කොටයක් යන්න ඔහොම ඔහොම කරනකොට ඉසිලා ඉසිලා යන ආන්නේ වගේ තමයි පුළු පුළුවන් ප්‍රමාණයට මේ සීලය තමන්ගේ හිර කරන්නේ නැතුව යම් කෙනෙක් සමාධි ශික්ෂා බලාපොරොත්තු වෙනවා නම් ඉතින් එහෙව් ගුණ ඒ පුද්ගලයාට පිහිටන්නේ. ඒක සර්වඥ ගුණයක් විදිහට කියන්නත් එපා. මෙන්න මේ විදිහට මුලින්ම චූල සීලය විස්තර කරන සර්වඥාන්තේ මේ ටිකම ඒකෙන් ආ වූ ඒ ප්‍රධාන වශයෙන්ම ආජීවයට සම්බන්ධ දේවල් උන්වහන්සේ සඳහන් කරනවා සමහර කෙනෙක් තමන්ට අනුන් විසින් දෙන සද්ධාදෙය පරිභෝජනය කරලා ඒ කියන්නේ තමයි භ්‍රමචාරීව පින්නපාතේ යැපෙන ගමන් අන්න එහෙම අනුන් දෙන පින්නපාතේ පරිභෝග කරන ගමන් යම් කිසි කෙනෙක් අර කියන විදිහට සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් වාගේ පංචිල්පත කියන්න ඕනේ නෑ. ගොවිතැන්පත් කරමින් හෝ ජීවත් කර හම්බ කරනවා නම් ඒක ගැලපෙන්නේ. අනුන් දෙන දේෙන් කාලා ජීවත් වෙන අතරේ හම්බ කිරීමේ වැඩ. භූතකාම බීත ඌ බීජකාම භූතකාම සමාරම්භං පහය. කොළොකොටන කස්සල් කපන වැඩ සම්බන්ධ වූ විස්කර්මයේ හෝ වෙන කර්මාන්තයක් කරනවා නම් ඒකේ පුදාගන්න. ඒ ජීවිතේකන අමුදවට රකින්න කාලේ ඒව කරාට ඒක 100කට වැටෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේ කට්ටු දෙන පින්නපාතේ වළඳලා එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාදීය වළඳලා ඒ පුද්ගලයාට කියන විදිහට භූතකාම බීතකාම සමාරම්භ කටයුතු කරනවා නම් ඒක මධ්‍යම සීලයට වැටෙනවා. ඒ වගේම තමයි උසුළු විසුළු දර්ශන බලන්න යනවා. එහෙම නැත්නම් වෙන වෙන ආකාරයේ වූ ඉඳුරම් පිනවීමේ කටයුතු කරනවා නැච්ච ගීත වාදිත විසූක දර්ශන මාලා ගන්ධ විලේපන ආදී විදියට ඒ උසසොන් මහා සුන්දරනෝ ඒ වගේම ඉත්‍රිම් කුමාරිකාවන් පිළිගන්නවා දැසිදස්සෝ පිළිගන්නවා ඌරම් බල්ලන්ගේ පිළි අර ගන්නවා ඉදම් පරිභෝග කරනවා නැකත් බලනවා රහතාරකා බලනවා මේ ආකාර වූ සෑම වෘත්තියක් සර්වචනදි පින්ව ඒක මධ්‍යම සීලේ වශයෙන් ගැලපෙන්නේ නැහැ එවැනි කෙනෙකුට ඒ විශේෂයෙන් මෙතන හැම වාක්‍යයක් පාසාම සඳහන් කරනවා මේ සද්ධාදීය වළඳලා සමාන සමනක් ප්‍රාක්‍මණිය. ඔය ඉන්දියා බුරුමේ රටේ ඉන්නවා මේ අනගාරික කියලා જાතියක් ඒකට හේතුව ඒ අත්ංගේ අංගපසංග වලින් මොකක් හරි අඩුවක් තියෙන නිසා පැවිදි වෙන්න අමාරුයි නමුත් බොහෝම සද්ධාවන්තයි. ඒ අත්ෝ අනගාරික ජීවත් වෙන ගුරු අඳින්නේ විශාල තොප්පියක් පාන්දනවා අහන් වලින් හදාගත්තේ ඒ නිසා යතු යනකොට හොඳට දන්නවා කවුරු නමුත් අර හාමුදුර කෙනෙක් වගේ පින්න පාතේ දෙනවා හැබැයි කවදාකවත් ඒ රටේ සම්ප්‍රදාය හැටියට එවැනි පුද්ගලෙක් එකතන දවස් 7කට වැඩි ඉන්න බෑ ඕනම සේනාසනයකට ආවොත් එයාට සේනාසන දිය යුතුයි සංඝයා වහන්සේ කෙනෙක් විදිහට නෙවෙයි නමුත් අනගාරික කෙනෙක් විදිහට ඒ වගේම පින්න පාත භෝගයේ පරිසරෙ පෙන්වා දිය යුතුයි ඒ පුද්ගලයා හරිම ප්‍රසිද්ධයි මෙන්න මේ භූත වැඩවලට. මේ අද්භූත වැඩවලට. පේන කියන්ට නැකත් බලන්ට අත බලන්ට කේන්දර බලන්ට මේ දුවට මංගල්‍යයක් හරියයිද පුතාට රට යන්න පුළුවන් වේද ඒ නිසා එහෙම මිනිස්සෙක් ආපුවා රත්තු හරිය කැමති හැබැයි මේ මිනිස්සෙගේ තියෙන සම්ප්‍රදාය හැටිමයි එක තැනක දවස් හතයි ඒ දවස් හතේ ඉඳලා ඒ ටිකේ ඉඳලා ගියා ආ ඒක ප්‍රශ්නයක් නෑ ඒ අත්තන්ට ඇත්තටම පැවිදි වෙන්න බැරි තරම් එක්කෝ ඇඟිල්ල තුලඟිල්ල පුරුකක් හරි අඩුයි එනකන් ඇඟේ වටේම නරක ලපකලම් හරි මොනවා හරි කියනකෝ හැප්පෙන්න කනක් ඇහෙන්න පැවිදි වෙන්න බෑ. නමුත් අර ප්‍රශ්නචර ජීවිතේ ගත කරනවා මුදල්ලට ගන්නේ ඒ ඇත්තෝ අර වගේ භූත වෙන මේ මේ කටයුතු කරනවා. ආන්නේ වගේ ඒ කටයුතු කරාට ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ සද්ධා දෙය විනිපාතේ සද්ධා දෙය වළඳලා ඒ පුද්ගලයා යම් ආකාරයකින් මේ හම්බ කිරීමේ වැඩ අර කියන විදිහේ තිරස්චාන විඥා තිරස්චාන කතා එහෙම නැත්නම් මේ ලෝකයාගේ කෙලෙස් පැකිලීමේ කර්මාන්තයට පොහොර දාන වැඩ මොනවා කෙරුවක්වත් ඒක සරුවච්චන් වහන්සේවක් කරන්නේ නැහැ කියන එක සරුවච්චේ ගුණයකට ගණන් ගන්න එපයි කියන්නේ. ඒක තමයි මේ මිනිස්සු ඇත්තට බලනකොට මිනිස්සුගේ පැත්තෙන් බලනකොට සරුවච්චන් වහන්සේ හෝ සරුවච්චන් ශ්‍රාවකෙයි එවැනි දේවල් කරන්නේ නැතුව ගුණ කිය යුත්තක්. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අද සරුවත් සාවිකෙකුත් නම් අද ගුණයක් නෙවෙයි එහෙම නිකන් හොයාගන්න බැරි තරම් වෙලා තියෙනවා. හැම කෙනෙකුටම ඒ තමන්ගේ සමන ධර්ම සම්පූර්ණ කිරීම සීල සමාධි ප්‍රඥා පූර්ණණය කියන එක අමතක කිරීම නිසා සබ්බ දුක්ඛ නිස්සරණ නිස්පාණ සත්‍ය කරණා සාය කියන වචනේ අමතක වෙච්ච නිසා හැම කෙනෙක්ම තමන්ගේ බඩ රස්සාවට මොකක් හරි කරනවා. මේ සාක්‍ය පුත්‍රයි කියාගන්නේ ඇත්තෝ. ඉතින් ඒක නිසා ලංකාව විතරක් නෙමෙයි පිටරට නෙමෙයි කොහේ කියත් එහෙම දෙයක් නැතුව මේ Tamange සීල සමාධි ප්‍රඥා පූර්ණයේදී ඉන්න කෙනේ දකින්න පුළුවන්ද, පේන්න ඉන්නවද කියන කාද ලෝකෙට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මේ සරුවචන් වහන්සේගේ මජ්ක්‍ධිම සීලය පිළිබඳව කතා කරන එක අප්‍රමත්තයි යෝරමත්තයි කියලා කියන කාද විශාල විග්‍රහයක් අවශ්‍ය කරන වචනයක්. නමුත් එවැනි ලෝකයේ தත්ත්ව සංකර වුණාට සරුවචනාංශගේ පිරිසුදු දර්ශනයේ කිසිම සංකර වීමක් නැහැ. උන්වහන්සේ පෙන්වන්නේ අර කියන තත දක්ෂිත භාවය. තත භාවයේ පෙන්වන්නේ මේ බණ කියන්නේ. ඒක අර සක්විති රජතුන්ගේ මිනිඔ තුන්නේ උටම තියෙන මිනි කොණ්ඩල වාගේ. වටිනාකමක් ඇත්තා වූ මේ ශාසනීය වටිනාකමක් ඇත්තා වූ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තියේදී ඕක මේ වසලේන්ගේ බලුමක් හැලියක් වඩටපත් කරගත්තොත් ඒ මිනිහා වසලයා වෙනවා මිස ශාසනය කියලා දෙන්නේ නැහැ. සර්වඥාන්සේ මේ පෙන්වන්නේ එවැනි ශාසනයක ලකුණු. ඒක නිසා එවැනි ශාසනයක වැඩ කරන අය ඔය සීල මාත්‍රේ සමාධි මාත්‍රේ නතර වෙන්න නරකයි. බැරි වුණත් කමන්නේ අර ඉහළම මාත්‍රේ නිතරම හිතේ තියාගන්න ඕනේ මට ඇතා යනකොට තමන්ගේ හොඳේ පාග ගන්න නැතුව වගේ අර ඉහළ කෙලවර අමතක නොකර. විකට ගියොත් අපිට කවදා හෝ මැරුණත් මැරෙන්නේ ඔළුව ඒ පැත්තට දාලා. ආන්නේ තත්ත්වය ඇති කරන්නේ සර්වචනන්තුනේ මේ සීලය අල්පමාත්‍ර වූ සීලය, මධ්‍යම සීලය, මහා සීලය වශයෙන් දිගින් දිගට විස්තර කරනවා අවසාන වශයෙන් ඒ මහා සීලය වශයෙන් පෙන්වන්නේ කි දිග්ගතෝම විස්තර වෙලා තියෙන ආජීවයෙන්. ජීවිත ජීවත් වීම සඳහා රකුවන ලබන ආදී කෙලෙස් වගුරුවන එහෙම නැත්නම් මේ තිරස්චාන කතා කියන එහෙම නැත්නම් ওই භූත විද්‍යා භූත විද්‍යා গুপ্ত විද්‍යා භූත විද්‍යා කටයුතු කරන ඒ කොයි එකත් හොඳයි කියන එක නෙවෙයි ලබවත්තන සඳහන් කරන්නේ ඒ වගේම ඒව දෙය සර්වඥ දෙක් කියන්නේ නැහැ කියන එක සර්වඥ ගුණයකුත් නෙවෙයි ඒක පු탁යනෝ එහෙම කිව්වට සර්වඥ ගුණයක් වෙන්නේ ඒ නිසා මේ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල කියන එක අද ප්‍රසිද්ධ සාකච්ඡා කරන්න බැරි දෙයක් වඩ පස්සලා තියෙනවා ඒක සාකච්ඡා කරොත් පිටින් ඇඟේ නැති, ඉඟි වෙන්නේ නැති, කෙනෙහෙ නැති කෙනෙක් නැති තරම්. ඒක නිසා අපි ඒ කාට මේ වගේ සූත්‍රයක බණක් අහන්න කවදාකවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒක බණ බණ කියන්ට පිළිතලා ඒක තමයි ආදර්ශයක් ගන්නවා කියන එකවත් ලේසි නෑ. ඒ තාක්ෂණිකේ රුචිත් නැහැ ප්‍රේමනාම භාවයක් වෙන නිසා මේ වෙන ධර්ම දේශනාවක ඒ මොකද අපේ අර ආසාවන් කුප්පන ගතියක් නැහැ. හුරතල් කරන ගතියක් නැහැ. නලවන පිනවන ගතියක් නැහැ. සුද්ධ වශයෙන්ම සර්වඥන්සේ පිළිගන්න තනක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සීල මාත්‍රය අල්ප මාත්‍රු ඕර මාත්‍රු සීලය ගැන කතා කරනකොට අපි නොහිතන අපි නොදැක්ක විශේෂයෙන්ම උපවිදියත් උපවිදිලා නැතිවත් හිතා ගන්නවත් බැරි. ඉතාමත් සියුම් කාරණා මේ චූල සීල මධ්‍යම සීල මහා ශීල කියන එක ඇත්තේ විස්තර වෙනවා. ඒක ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඔක්කොම ඉගෙන ගත්තත් සරුවත් නැගෙන කියන්නේ ඕක සරුවත්න ගුණයක් කියලා කෑ ගහන්න යන්නේ. මට මතකයි එක දවසක් ඔය අටට නවයට විතර යන වෙලාවක එදා පැවතිච්ච රටේ පැවතිච්ච සිද්ධියක් වුණා සාමාන්‍ය ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් පිරිනුවම් අපවත්ය. ඉතින් මුළු ලෝකෙම කලබවාගෙන එදා ඒ අමංගල්‍ය උත්සවය ඕකට ගිහිල්ලා ඇන්දෑ පහට ආයෙත් ලොකු ස්වාමීන් වහන්සේ අපවස්ත චින්නානාරාම මාතර ස්වාමීන් වහන්සේ ගේ කපකාරයෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කොළඹ යන්න තිබුණාදී හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා මල් දැම්මේ කිව්වා. අසවල් අසවල් ස්වාමීන් වහන්සේලා ගුණ කියලා ඉවර කරගන්න බෑ. රෑ වෙනකම්ම මේ ගුණ කතර යනවා මං කලින් ආවා කිව්වා. ඉතින් මං අර ඇන්දෑලා ගියාට ස්වාමීන් වහන්සේ ඇඳේ හාස් වෙලා ඉන්න කියනවා අද මේ අසවලාගේ අවමංගල්‍ය උත්සවය කියලා කියනවා. ඔව් ඉතින් මම දන්නේ නැහැ. ඔය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මේ අසවල් අසවල්ලත් ගිහිල්ලා ಗುಣ ප්‍රකාශ කරයි කියලා කියනවා. ඕක කියලා. ඊට පස්සේ සරෝ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනන්ත ගුණයක් ආ වූ ගුණ කඳක් වූ සර්වඥන් වහන්සේ වැඩ ඉඳද්දී උන්වහන්සේ ශාසනයේ පවතිද්දී මේ සාමාන්‍ය පුද්ගලින්ගේ ගුණ භාෂණයේ ප්‍රමාණය ඉක්මවලා කරන්න ගියාම ඒක සර්වඥන් වහන්සේට කරන නිග්‍රහයක් කියලා. අපි ප්‍රමාණයක් දැනගන්න ඕනේ මේ අපි දකින්න කියන අත්කාව තියෙන ගුණ ප්‍රමාණ කරන්න පුළුවන්. අපි අප්‍රමාණව අසංකීයව ගුණ ගායනා කරන්න ගත්තොත් එවැනි අප්‍රමාණව අසංකීය ගුණ සහිත වූ නියම පුද්ගලයා ඒ තථාගතයන් වහන්සේට කරන නිග්‍රහයක් කියලා. ඊළ බොහෝම සුසුමක් කියලා ඒ මැදේ හිතේදී මට මට මොනවක් තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ ඊට පස්සේ සරුවචන ඒ ලොකු සංජය අධ්‍යයනය කියනවා සරුවචනාංශයේ ගුණ කියනකොට සමහරු සරුවචනාංශයේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා ගුණ කියනවා. කියලා hina වෙන්න පටන් ගත්තා. බුදු බුදු බුදු බුදු ගාලා hina වුණා. අපේ ශාස්ත්‍රඥාන්සේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා අපේ මිනිස්සු ගුණ කියනවා. අපේ සරුවචනාංශේ හොරකම් කරන්නේ නැහැ. අපේ සරුවචනාංශේ මේ මිත්‍යා මේ පිටාචාර කතා කරන්නේ නැහැ කියලා ගුණ කතා කරනවා. මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? තමන් නොදන්න ශේත්‍රයකට ගිහිල්ලා ඒක කරපුවාම සරුවචනාංශයේ පැත්තෙන් හෝ නැත්නම් සරුවචනාංශයේ ගුණ අවංකව අගය කරන කෙනෙකුට එක්ක මේක විහිළුවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අනියම අර්ථයෙන් නිග්‍රහ කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා සරුවචනාංශයේ සරුවචනාංශයේ ගැනම සඳහන් කරලා තියෙනවා උච්චාජනං උච්චාදනං ච ජඤ්ඤා අපසාදනං ච ජඤ්ඤා නේව උච්චාදේ උච්චාදේ චින අපසාදේ. සරුවචන් වහන්සේට විතර ඕනම කෙනෙකුගේ ಗುಣ ගායනා කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ කාටවත් මොනම ගුණයක් නැති දේකුණත් ගුණ ගායනා කිරීමේ හැකියාව සාහිත්‍ය ශක්තිය භාෂා ශක්තිය උනාසන්න තියෙනවා. ඒ වගේම කොච්චර ගුණවන්තයෙක් වුණත් පුංචි කොට කරගන්න පුළුවන් ශක්තිය සරුවචනා දෙන උනාසේ තරම් ගුණ කියනවා. ඒනට එහෙව් ගුණ ඇති සරුවචනාසේ කවම කරදාකව. කෙනෙක් කියන මට්ටමටදී පහත් කළ කතා කරන්නේ නැහැ. ඕනකට වැඩිය අතිශෝක්තියෙන් කතා කරන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරන එක තමයි හරුවත්න ගුණය. අපිට බැරි ඕන ඕක තමයි. අපි හැම වෙලාවෙම මේ අපිට වාසි වාසිදායක වෙන දේ ඕනකට වැඩිය උගුණ ප්‍රකාශ කරනවා. අවාසිතේ යටකරන. ඉතින් එතකොට වෙන්නේ අපේ தত্ত্বය අපි කවුද කියන එක අපේ වචන ප්‍රකාශයෙන් පටන් ගන්නවා. ඒක නිසා සරුවචන් වහන්සේගේ මේ බ්‍රහ්මජාල සූත්‍රය ඇත්තටම සීලය පිළිබඳව තමයි ලොකු ආදර්ශයක් දෙන්නේ. නමුත් සීලයේම ප්‍රයෝජනට අරගෙන තමයි ඒක කරන්නේ. ඒ නිසා මේක මම හිතන්නේ බුද්ධ ආගම බුද්ධ ආගම වෙන හදාන්න කෙනෙකුට ඉතර රසයක් තියෙන්නේ නැති වෙයි. ඊට වැඩිය සිල් රකින්න කෙනාට මේක රසයක් තියෙනවා. ඊටත් වඩා සමාධි භාවනා කරන කෙනාට රසයක් තියෙනවා. විපස්සනා කරන කෙනාට නම් බුදුහාමසෝ මුන්න තරම් ගැඹුරු විපස්සිත භාවිත මනසක් ඇති කෙනෙක් කියන එක තේරෙනවා. මේ අවභාෂණයට වැඩිය ಗುಣ භාෂණය කතා කරනකොට ප්‍රවේශම් වෙන්න කියන්නේ. නිසා භාවනා කරන්න ඇත්තො මතක තියාගන්න ඕනේ. අනුන්ගේ ගුණ ගායනා කරනකොට හෝ තමන්ගේ ගුණ කතා කරනකොට පරමාර්ථ වශයෙන් සතුටචන්නාංශේ ප්‍රමාණ කළ කටයුතු කරන්න. ඒකට අවශ්‍ය වෙන භ්‍රමජාල භූතේ දිගහැරලා පොඩ්ඩක් බලන්න ඕනේ. ගුණ ගායනා නුගුණ දේශනා කරනකොට මේ අපි ප්‍රගමණයක් වෙනස දිනුවක් වෙනස කොහොමද කරන්නේ කියලා එහෙම කෙරුවොත් නම් ඒකාන්තයෙන්ම අපි දවසින් දවස දවසින් දවස සරුවච්චංගන්තිගේ සරුවච්ච ගුණේ තේරුම් ගන්න අතර අප තුල ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වර්ධනයේට එක් හේතු වෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරගත් ධර්ම කොටාද තම තමන්ගේ ඥාන වලට කිට්ටු කරගෙන තවත් හරියටම කාරණා දැනගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ පිසුනේ ඒකාන්තයෙන් පීඨාධාර වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි